ටිචර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය ශ්‍රී විජේසිරිවර්ධන ආයිබෝන් සකිසඳ මේ ඉරිදා උදේත් අපි ඔබ මේ වාඩි වෙලා ඉන්නේ සිතිජ සංഭാෂණයට එකතු වීම සඳහා සිතිජ ඔබ දන්නවා හදවතේ මනසේ ඉම්ගල් ප්‍රසාරණය කරන සංభాෂාත්මක අන්තකීමක් සන්තගාරයක් කියලා අපි කියනවා පුරාතන කතන්දරයකට සම්බන්ධ වෙමින් කොහොම හරි අදත් මා සමග මැදිරියේ ඉන්නවා විජිත ගුණරත්න ඔබට මතක ඇති අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සහෘදයෝ දන්නවා දැන් අපි වාර 3ක් විජිතත් එක්ක එක්තරා කතා බහක ඉන්නවා විජිත අවුරුදු 30ක් විතර කාලයක් ස්වීඩනයේ ජීවත් වෙන ස්වීඩනයේ පදිංචි වෙලා ඉන්න තමන්ගේ දූ දරුවෝ හදාගෙන දැන් මුණුබරොත් ඉන්න කලාකරුවෙක් ගුරුවරයෙක් ඒ වගේම විශේෂ කාරණය තමයි විජිතයේ අවුරුදු 25 කාලය ඇතුලේ පවා ලංකාවත් එක්ක ඊටාම අර්ථාන්විත ඊටාම හිතකර ඊටාම ප්‍රයෝජනවත් සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධය නිකන් ඇවිල්ලා යනවා නෙමෙයි. ඔහු ඊටාම මහන්සි වෙලා තමන්ගේ හේ තියෙන කාලෙන් යම්කිසි කොටසක් අරගෙන ලංකාවේ නාට්‍ය හරං කලාවට පොත්පත් විශාල ප්‍රමාණයක් පරිවර්තනය කරලා තියෙනවා ඉදිරිපත් කරලා තියෙනවා ඒ වගේම ලංකාවේ නාට්‍ය හා සිනමාවට ඇවිල්ලා මෙහි නිෂ්පාදන කටයුතුත් යම් දේවල් නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. ඔ මේවා තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම වැඩක් සඳහා. විදිත ආයුබෝවන් ආයුබෝවන් දැන් අපි කතා කරා පහුගිය කාලවලදී පහුගිය වාරවලදී එකක් පරිසරය ස්වීඩනයේ කොහොමද දකින්නේ කලා සංස්කෘතික ජීවිතය කොහොමද දකින්නේ ගුරුවරයා සහ භූමිකාවද දරුවෝ හැදෙන්නේ කොහොමද ඊට අපිට පුළුවන් පුංචි කාලය තුළ අපි සාකච්ඡා කරා. තව එක එක සාකච්ඡාවක් මම විශේෂයෙන් ඔබත් එක්ක කරන්න කැමති කතා බහක් කරන්න කැමති ස්වීන් පුරවැසියා පිළිබඳව. දැන් පාලොන් ප්‍රාන්තයේ ජීවත් වෙමින් ඔබ විශාල කාලයක් ජීවත් වෙනවා. දැන් ඒකේ වටපිටාවේ ජීවිතය සංවිධානය වෙලා තියෙනවා. ඔබ නාට්‍යකරුවෙක් විතර විතරක් නෙවෙයි පුරවැසියෙක් විදිහට වගේ ඔබ ජීවිතේ එහාට මෙහාට යන්න කතා කරගන්න අවශ්‍ය දේවල් පහසුකම් ලැබෙනවා. ඒ වට ප්‍රජා ජීවිතයක් තියෙනවා. මෙන්න මේ සංවිධානයේ සමාජයේ සංවිධානය වෙච්ච පැත්තක් තියෙනවා. ඒ සමාජයේ සංවිධානය වෙලා තියෙන පැත්තයි මේ පුරවැසියයි ඒ ඒ ගනුදෙනුව ප්‍රජාතන්ත්‍රවාදී දිනු ප්‍රජාතන්ත්‍රවාදී රටක සහභාගී ක්‍රම හුඟක් වෙනවා මිනිසුන්ට සහභාගී වෙන්නේ තීරණ වලට ආදි වශයෙන්. එතකොට මම පුරවැසියන් හුඟක් දැනගන්න ඕන Taman තීරණ ගනිද්දී Tamanට තොරතුරු ලැබෙන්න ඕන, අනිත් පහසුකම් තියෙන්න ඕන මේවා ඔක්කොම මේ මේ Tamanම සංවිධානය කරගත්ත ලෝකයක් ඇත්තටම ස්වීඩන් ජනතාව. දැන් ඔබ පුරවැසියෙක් විදිහට අත්දැකීම් ටිකක් අපිට බෙදා ගන්න ඕන හොඳයි. දැන් මේ උදාහරණ සරල තැනකින් බලමුකෝ දැන් ඔබ මම හිතන්නේ අනිත් පුරවැසිය වගේම බදු ගෙවනවා. ඔව් අනිවාර්යයෙන්ම. <laughs> දැන් මේ බදු ගෙවීම කියන වැඩේ බැලුවොත් කොහොමද ඒක පේන්නේ ඉඳලා බලන්න. දැන් මෙහි ලංකාවේ තියෙන ප්‍රශ්නේ අපි බදු ගෙවනවා හැබැයි අපි දන්නේ කොච්චරද ගෙවන්නේ කියලා. ඇත්තටම. එතකොට යටින් නොකියූ බදු විශාල ප්‍රමාණයක් සමහර අයගේ ගණනයට අනුව අපි උපයන ආදායමේ 60%ක් විතර අපි බදු ගෙවන දන්නේ නැතුව. දන්නේ නැතුව. ඒ බදු වලට වෙන්නේ මොනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැනගන්න විශේෂ උනන්දුවක් තියෙන බවකුත් පේන්නේ නැහැ. ප්‍රතිලාභයක් ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා දන්නේ නැහැ. ලැබෙනවද දන්නේ නැහැ. ඒ බද්දට වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඔව්. ඒ රාජ්‍ය දුවන්නේ බදු වන රාජ්‍ය සහ අපේ අනිකුත් අපි දැන් ප්‍රාදේශීය ආයතන, පළාත් සභාවල ආයතන දුවන්නේ ඒවා. ඉතින් ඒවා කොහොමද වියදම් වෙන්නේ? මොනවද Tamanට ලැබෙන්නේ? පෙරලා ලැබෙන්නේ. ඒ ජීවිත සංවිධානය. දැන් මෙන්න මේ කලාපය ගැන දැන් ඒක අහසට පොළොව වගේ වෙනසක් තියෙන්නේ. දැන් දැන් මගේ අත්දැකීම් විතරක්ම කිව්වත් මම හිතන්නේ පැහැදිලි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මාසික වශයෙන් ගන්න වැටුප වැටුපෙන් 33ක් උපයනකොටම අපෙන් කපා ගන්නවා. ඒක අපිට අතට ලැබෙන්නේ ඒ වැටුපෙන් ඒ අර කපා ගත්තාට පස්සේ ලැබෙන කොටස තමයි 160 ගණක් ලැබෙනවා 160 ගණක් ලැබෙනවා එතකොට ඒක අපිට වාර්ෂිකව ඒ ගණන් ලැබිලා ලැබෙනවා බව අපි දන්නවා අනිවාර්යයෙන්ම ඒත් ඒ වගේම හැම අවුරුද්දකම මාර්තු මාසයේ අන්තිමට අපිට එනවා ටැක්ස් ඩික්ලෙයාර් කරන්න. ඒ කියන්නේ අපේ අපේ ඒ මාස 12 ඇතුළත අපි කොයිතරම් උපදගෙන හිටියනවද කියලා කියන්නේ තමන්ගේ සමානලාට රැකියාවට අමතර වෙන විදිහකින් ලැබුණත් අපි ඒක ඩික්ලෙයාර් කරන්න ඕන. අපි ඒක පෙන්눔 කරන්න ඕන. අපිට පෙන්නුම් නොකර ඉන්න බෑ. ඒකනුත් ගන්නවර ටැක්ස් එකක්. විශේෂයෙන් මට තියුණා මොකද මම පොත් පරිවර්තනය කිරීම තුළ සමානලාට මට වෙනම අමතර ආදායමක් ලැබුණා. එතකොට මම ඒක වෙනම පෙන්වනවා. ඒක මගේ තමන්ගේ ආදායම් සම්පූර්ණ කියන්න ඕන. අනිවාර්යයෙන්ම මේ මේ මාර්තු මාසේ අන්තිම වෙනකොට අපි ඒ ඒ කොළ අපිට ප්‍රකාශය දෙන්න ඕන. ප්‍රකාශය දෙන්න ඕන. ඒක මම වගේම සියලුම ප්‍රවේශයක්ම කරන කාර්යභාරයක්. මොකද අපි ඒක දෙන්න අපි ලෝභ හිතන්නේ මොකද ඒක අපිට ආපහු ලැබෙනවා පෙරලා ආපහු එනවා එනවා අපි ඒ එන විදිහවලුත් අපිට දැනුවත් කරලා තියෙනවා මොකද බොහෝ වෙලාවට දැන් වෛද්‍ය පහසුකම් වලින් අපි ඒක අපිට ලැබෙනවා අනිවාර්යයෙන්. ඊළඟට දරුවන්ට දරුවන්ගේ පාසල් කාලයේ අවුරුදු 6 සිට අවුරුදු 18 දක්වා ඒ දරුවන් වෙනුවෙන් විශාල ප්‍රමාණයක් රජයේ වියදම් කරනවා. ඒ වියදම් කිරීම තුළදී දරුවා හැම දරුවෙකුටම මුදලක් දෙනවා. එයාට අවශ්‍ය දේවල් ගන්න පොත්පත් ගන්න සමහරට ඇඳුම් පැළඳුම් ගන්න ඒ රජය සියලුම දරුවෙක්ව 18 දක්වා බලා ගන්න. 18 පිරිච්ච අවසන් වුණාට පස්සේදී ඒ දරුවා දැන දන්නවා අපි මට මගේ අධ්‍යාපන කාලය තුළදී මේ විදිහේ මට මුදල් ලැබුණා. මේවා ලැබෙන්නේ මෙන්න මේ විදිහේ සමාජ රටාව. මොකද ඒක අධ්‍යාපන තුලත් පරිසරයේදී අර අපි ස්වභාව ධර්මය ගැන කිව්වා වගේම මේ සෝෂල් ලයිෆ් සමාජ ජීවිතයේදී කොහොමද මේ තමාව ජීවත් කරේ කියන එකත් එයා දන්නවා. එතකොට එයා 18 වෙනකොට එයා පළවෙනි ඩික්ලරේෂන් එක කරනවා. ආ එයා රැකියාවක් කරන්න පටන් ගත්තාම. ඔව් පටන් ගත්තා. ඉවරයි. ඔව් ඉවරයි. ඒත් එයා පුරවැසියෙක් විදිහට එයා අනිවාර්යයෙන්ම 18 දී එයාට එනවර කොලේ. <laughs> එයා සම්බන්ධ වෙනවා එයාගේ ජීවිතයේ ඒ ඉදිරි කාලයේ රිටයර් පෙන්ෂන් එක දක්වා තියෙනවා නමුත් ඊළඟට ඊළඟ අවධිය එනවා පෙන්ෂන් එකේ පෙන්ෂන් එක කියන්නේ මුදා ඒ කාලෙත් ආපහු අර ඩික්ලරේෂන් එක තියෙනවා ඒකේ සහන විශාල ප්‍රමාණයක් ඇතුල් වෙන්නේ අර මුල් කාලේ ගෙවපු බදු මුදල් එක්ක ඒ නිසා කිසිම මිනිහෙක් කිසිම පුරවැසියෙක් පසුතැවෙන්නේ නැහැ බදු ගෙවන්න. ඒක නැවත එනවා නැවත එනවා කියන එක. එන බව ඒව හඳවන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ එන ඒ කවර කවර දේවල්ද මොනවටද ලැබෙන්නේ දන්නවා. සියල්ලම ගන්නවා. දැන් උදාහරණ හැටියට දැන් මගේ S2 පහුගිය කාලේ ඔපරේෂන් කරන්න සිද්ධ වුණා. ඒකට මට කිසිම එකක් නෑ. මට ඒ දින වකවාණු දන්න ලෙවල් තුන මට ඒක හරියට නොමිලේ වැඩක්. ඒක හරියට. නොමිලේ කියන්නේ නමුත් මම ගෙවලා තියෙනවා. කලින්. මම කලින් ගෙවලා තියෙනවා. ඊළඟට දැන් මගේ දරුවන් වෙනුවෙන් මම කලින් ගෙවලා තියෙනවා. ඒගොල්ලෝගේ අධ්‍යාපනය, සස් අධ්‍යාපනයේ ශීලෝම මට්ටම් දක්වා අර මගේ බදු කපා ගැනීම තුල ඒව නැවතාවා කියන එක. ඒ ආවා කියන එක. දැන් දරුවෙකුට මම වේදන් කරන්න ඕනේ නැහැ. පොත්පත් ගන්න අපේ සාක්කුවෙන් අපි වේදන් කරන්නේ නැහැ. දැන් මෙහි ලංකාවේ ඕක ඒ දෙමව්පිය හරිය අසරණ වෙනවනේ. අර බදුත් ගෙවල දන්නේ නැතුව මේ ළමයින්ට පොතපත් ඇඳුම් ඒවා සියල්ලම දෙමව්පියන්ගේ ඒ ඒ දන්නේ නැති දෙයක් නේ වෙන්නේ. නමුත් එහෙ එහෙම නෙවෙයි ඒක ඊටාම නිවැරදිව තියෙනවා. ඒ සෞඛ්‍ය தত্ত্বය, ඒ සෞඛ්‍ය පහසුකම් ඊළඟට සමාජයේ එකක් අපිට ටීවී තියෙනවානේ. ඔව්. දැන් අපි අපි ටීවී එකකට ටීවී එකක් අපිට ගෙදරට තියෙනවා කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඒකට බද්දක් ගෙවනවා. අපි පුරවැසියන්ෙන් අපි ගෙවන බද්ද තුල අපිට අයිතියක් තියෙනවා ඒ බද්දට සල්ලි දෙන දේ බලන්න. ඒ අපිට ලැබෙන්නේ මොනවද කියලා මේ රූපවාහිනී ආදී වශයෙන් ලැබෙන වැඩසටහන් මොනවද මොනවද ඔව් අපි අපිට මේවා මේ බොරු කරන්න බෑ මිනිස්සුන්ට මේ අර මේවා වෙන්න නිකන් බයිලා ගන්න දෙන්න බෑ ඒ කියන්නේ ඒක තමයි වැදගත් ඒක අර කියන්නේ දැන් ඔය මේ සංනිවේදනයේ පැත්ත බැලුවම ජනමාධ්‍ය මේකත් සංවිධානය වෙලා තියෙන යම් මේ කොටස මහජන කේන්ද්‍රීය මාධ්‍යයක් තියෙනවා. ඒ කියන්නේ රජයේගේ වගකීමක් ඒ නිදහස් ස්වායත්ත මාධ්‍යයක් ලබා දීම. ලබා දීනවා. එතකොට ඒක ඒකේ දේවල් තොරතුරු නිර්වාද්‍ය වෙන්න ඕන ආදි වශයෙන් ඔක්කොම මේ කැටගරි සේවා මිනිස්සු බලනවා මිනිස්සු හොයනවා ඒවා ගැන බලන්න වෙනම ඉන්නවා. එතකොට අර ඒකේ channel 1 2 කියන channel එකේ එකම මේ රෙක්ලාම් එක. ඒ රෙක්ලාම් කියලා කියන්නේ මේ ප්‍රචාරක දෙයක් නෑ. කිසි දෙයක් අතුරු කරන්න බෑ. මේ දරුවන්ව පාවිච්චි කරන්න බෑ ප්‍රචාරක වර්ගවලට තමයි ඒ කිසිම දෙයක් නැති ඒක ඊටාම මේ බුද්ධිමත් පැනල් දෙක. ඒකෙන් තමයි අපි නිවැරදි දැනුම ගන්න. ඒකෙන් විනෝද වලින් ගියොත් එකෙන් ලැබෙන එක ප්‍රතිලාභයක්. එක ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය තවත් එහාට යන්නේ නේද මමත් හතර සැරයක් ඡන්ද දෙයිලා තියෙනවා ඒ කුරුවැසියෙක් හැටියට. දැන් අපි ඒ ඡන්ද දෙන්නකොට අපි ඒ channel එකෙන් ඒ වලින් තමයි අපි කාර්ද මොන ආකාරයකින්ද ඇත්තද අපි ඡන්දිය යුත්තේ කොයි ආකාරයේ පක්ෂයක් වෙනුවෙන්ද අපේ ඡන්දය පාවිච්චි කළ යුත්තේ කියන එක අපිව දැනුවත් කරන්නේ අර නිරවුල් තොරතුරු සහ මති මතාන්තර එන නිසා ඒකට හරි තීරණයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. නෑ ඒක තමයි ඒක වැදගත්. ඒක ප්‍රධාන මේ මම හිතන්නේ කාර්යභාරයක් නියම සංවේදනයේ ඉතාම වැදගත්ම කාර්යභාරයක් එතන ඉස්සර. ඒ කියන්නේ තී හරි තීරණ ගන්න සුදුසු නිවැරදි අපක්ෂපාතී දේවල් මිනිසුන් ලැබෙනවා. ලැබෙනවා. මිනිසුන් ලැබෙනවා. ඒකට ඒව උස්සගෙන යන්න හොඳ නෑ කවුරුත් නේ. ඒ කියන්නේ මේ දේශපාලන බලවේගයක් හෝ වාණිජ ප්‍රාග්ධානය විසින් මේවා අත්පත් කරපහම එතකොට මිනිසුන්ට තීරණ ගන්න බෑ. ඒතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ වගේ දේවල් මම හිතන්නේ මේක තමයි සමාජයේ සංවිධානය වෙලා තියෙන ආකාරය. ඒ ඒ ඒ සංවිධානාත්මක தത്വයට පිටින් අර ඒක සංස්ථාවකටත් හැසිරෙන්න බෑ. ඉතින් ඒක මම හිතන්නේ දැන් ඔයක තමයි පුරවැසියා ඉන්න තැන නේද පුරවැසියාගේ ජීවණු ජීවණුම තැනක පුරවැසියා ගහලා තියෙනවා. ඔව්. ඉතින් අපිට මම හිතන්නේ ඒකේ දැන් මේ වගේ පුංචි සිද්ධියක් මම කැමති ගන්න දැන් දැන් ඔයකේ ප්‍රතිලාභ කියන දෙකේ. දැන් දැන් ඔබේ දරුවෝ පාසලට කොච්චර දුර පාසලකටද ගියේ? එහෙම නැත්නම් පොදුවේ ළමයි ඒ සාමාන්‍යයෙන් සියලුම දරුවන්ට තියෙන්නේ ගෙවල් නිවස ළඟම තියෙන විනාඩි 5ක 10ක දුර තියෙන පාසලකට මිසක් පාළුන්නේ ළමයෙක් ස්ටොක්හෝම් පාසලකට යන්න ඕනේ නැහැ <laughs> යන්නෙත් නැහැ යන්නෙත් නැහැ ඒක විකාරයක් එහෙම යන්න අවශ්‍යත් නැහැ. අනිත් එක පාලෝන් වල තියෙන පාසලේ තියෙන දැනුම ලබන ආකාරය ඊළඟට ඌමියෝ ඒ කියන්නේ තවත් තවත් උඩ දුර ඈත ගමක තියෙන පාසලක උනත් ඒකාකාරයි. කියන්නේ එක එක වටිනාකමක් එක වටිනාකමක් ඒ ගුරුවරයා ඉතා සැලසුම් සහගතව පුහුණු කරපු ගුරුවරේ ඒ ගුරුවරයාගෙන් අර ළමයා වල්මත් වෙන්නේ නැහැ. කවුරුවත් ලොකු නගරයකට ඇවිල්ලා ලොකු ජනප්‍රිය පාසල අරමක ජාතියක් නැහැ. එහෙම එකක් ඇත්තම නැහැ. තියෙන්නේ පාසල්. හැම පාසලක්ම හොඳට සම්බන්ධ වෙලා හොඳ ගුරුවරයෝ ඉන්න. තමන්ගේ දරුවෝ ඇවිදගෙන වගේ දුරින් හැම දරුවෙක්ම ඇවිදගෙන යන්නේ. ඇවිදගෙන යන දුරට තියෙන්නේ. දැන් කලාතුරකින් අර සිද්ධ වෙන්න පුළුවන් ඒ භූගෝලීය තත්ත්වයන් වගේ නිසා ටිකක් යම් කිසි ටිකක් අමාරු තැනක ඉඳලා දරුවෙක් එනවා නම් ඒක ඒක කොමියුන් එක බාර ගන්නවා. දැන් හදිසියත් සමහරලාට ගමක වල ෆාම් වගේ ගුරුකුලවල වගේ තැන්වලදී ඒ එන දුර සමහරට අර අර පාසල් දුර නම් ඒක ඒ කොමියුන් එක ප්‍රජාව ප්‍රජාව විසින් ඒ ළමයට ගමන් පහසුකම් හදනවා. ආ වෙනම දෙනවා එතකොට. වෙනම දෙනවා. ඒකත් ඒක හරි. එතකොටත් ඒ අර අර වගේම ඒකත් අර ටැක්ස් එකෙන් එනවා. ටැක්ස් එකෙන් ඒ ටැක්ස් එක තමයි එතන දෙන්නේ. ජීවිත පහසුකම ලබා දැන් මගේ ළමයා එහෙම නාවට මගේ ටැක්ස් එක පාවිච්චි කරනවා අර ළමයා පොදු පොදු වැඩේට පොදු වැඩේට ඉතින් ඒක හරීම විශිෂ්ට මේ සමාජය නැත්නම් ඇත්තටම ප්‍රජාව ප්‍රජා ජීවිතේ නේද ප්‍රජා ජීවිතේ සංවිධානය වෙලා තියෙනවා ඒගොල්ලෝ අතර ගනුදෙනු පවත්වාගෙන යන්න අවශ්‍ය ඒ සංවිධානයේ අවකාශ මිනිස්සු හම්බ වෙන එදිනෙදා මිනිස්සු යාළු මිත්‍රෝ තමන්ගේ ගෙවල් වලට ඇරෙන්න වෙන හම්බ වෙනවා ඒ ආතේ දැන් ගොඩක් කලාවට තියටර් හෝල් එකක් ෆොල්ක් තියටර් කියලා කියන්නේ ඒ කියන්නේ ඒක හරියට ජන ගැලරි ටිකක් වගේ තනක් එතන මුළු ගැහිම තියෙනවා පුස්තකාලේ ඊට වැඩගත් තැනක් ඒ ප්‍රජාවට අයිතික ක්‍රීඩා මධ්‍යස්ථානයක් හැම නගරයකම වගේ තියෙනවා දැන් විශේෂයෙන්ම ඒ නගරයේ තියෙන සම්පත දැන් ෆාලූන් කියන එකේදී ඉතා වැදගත් හිම ක්‍රීඩාව සඳහා තියෙන හොඳ ඩොලානා කියන කොටස ෆාලු විතර නෙවෙයි ඒ ඒ ලොකු දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ඒ දිස්ත්‍රික්කයේ කඳු එක්ක තියෙනවා හරියට මේ එක එක වින්ටර් කාලයේ දෙකක් වසන්ත කාලයේදී එහෙම එක එක විදිහේ ක්‍රීඩාවට යොමු වීම තියෙනවා උරුපදින්න පීනන්න නාන්න ඒ ඒ වගේ පහසුකම් ඔක්කොම අර කොමියුන් එක සංවිධානය කරනවා අන්තිමට මේකේ ඊළඟ වැදගත්ම දේ තමයි රජයේ ඒ ඒ විමධ්‍යකල ගත කරලා තින්නේ ඔව් හරි එතකොට ඒ කොමියුන් එකයි වගේ කියන්නේ අර 55000ට එතකොට මේ 55000 අහුම්කම් දෙනවා කොමියුන් එකේ යෝජනාවට, ඒ දේශපාලන පක්ෂවල යෝජනාවලට. ඒතකොට පහාණ්ඩුව විසින් කරන්නේ මේක අර ඕලුක් එකක් උඩින් බලනවා. පාලුන් වල. ඔව් මොකද්ද කියන්නේ මේගොල්ලෝ? ඔව් පාලුන් වල පරිසරයේ තියෙන සියලු දේවල් ඒ අය ඒ අයගේ සංවර්ධන ඒ මානව කාර්යභාරයන් සඳහා යොදා ගන්නවද? ඒ ඒ සඳහා එයින් මුදල් ප්‍රතිපාදන වැඩිපුර ලැබෙන්නේ යමක් එහෙම යෝජනාවක් අහවම. දැන් උදාහරණයක් දැන් ඔලිම්පික් වලට ලෑස්ති කරන්න ඕනේ කියන අදහසක් ඇහිලා තිබුණා මේ ෆාලෝන් වින්ටර් ස්පෝර්ට්ස් වලට මේ මේ සීත කාලයේදී. නමුත් ඒක අර එහෙම ප්‍රමාණවත් නැන්ට ඒක ලොකු වියදමක්. ඒකට දුන්නා. නමුත් යුරෝපීය මේ සීත කාලයේ සඳහා වෙනම කරා ඒක අර තියෙන හිම උඩ ලිස්සයම් වලට විශේෂ භූමිය හැදුවා. ඒ අපේ ටැක්ස් ටැක්ස් වලින් අපේ බදු අපි දන්නවා ඒකට වියදම් කරන්න ඒ සඳහා කරලා එතනොත් එනවා නේ ආපහු නේ ආපහු ඒක එනවා මේ පාලුන් වලට එනවා ආදායමන්නේ හා එහෙම පාලුන්ට ආදායමක් ලැබෙනවා හරි ඉතින් ඒ ඒ වගේ ඒක හරි විවෘතයි අපි වියදම් කරන දේ අපිට ලැබෙන දේ අපි පරිහරණය කරන්න දැනුවත්ව නොදැනුවත් වෙනවා. ඉතින් මේ මේ සමාජයක ඕක හරි හැංගිච්ච කාර්යයක් නේ. දැන් ඊට අමතරව දැන් ඊට අතලා මේ අර ක්ෂුද්‍ර මයික්‍රෝ මට්ටමට ගියාම ගම් මට්ටමේ අතන මේ හවුස් වල නැත්නම් ගෙවල් 100ක වගේ එහෙම එහෙම එකතු වෙලා තීරණ ගන්න හෝ අර එහෙම කරුණු කාරණා යෙදෙනවද දැන් මිනිස්සු දැන් විදියක් හරිය මොකක් හරි එහෙම එහෙම තනුත් තියෙනවා සමහර ගම් තියෙනවා ඒ අය කැමති සම්පූර්ණයෙන් මේ ඊටාම නිසංසලේ ග්‍රාමීය පරිසර තුළම ජීවත් වෙන ලොකු ඒ උදාහරණයක් අර වින්ක්‍රාෆ් හුලඟෙන් ඇති වෙන පහසුකම් සමහරලාට විදුලිය ඒවා සමහරලාට එච්චරම ඒගොල්ලෝ ඒගොල්ලෝ කැමති අර අර net එකක් සරල විදිහට සරල විදිහට සරලකෙන් ඉතාලම සරලව ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයට ඒ අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සහ මේ ආධාර කිරීම සිද්ධ වෙනවා. දැන් ඒ තැපැල් සේවාව ඒ වගේම හරි අපූර්වට සිද්ධ වෙනවා. වෛද්‍ය පහසුකම් ඉතාලම හොඳට සිද්ධ වෙනවා. මේ ඒවල කිසිම මේ එයා ගමෙන් ගොඩාක් බැහැර ප්‍රදේශයක හිටියයි කියලා මේ ඒක දැනෙන්නේ නැහැ. දැන් නැහැ. ඒ කියන්නේ තමන් ඉන්න කැලේ තමන්ගේ ප්‍රජාව ඉන්නවා නේබර්හුඩ් එක නැත්නම් අසල්වැසියෝ ඒ ගනුදෙනු. ඒ ගනුදෙනු තියෙනවා. බොහොම බොහොම දැන් මට පුළුවන්කම තියෙනවා මගේ ගේ වහලා දාලා යන්න. දැන් කවුරුත් ඇඟිලි ගහන්නේ නැහැ. ඊළඟ අනිත් එක හැම හැම අවුරුද්දකම අපි වසන්තයට පෙර සහ පසු අපි අපේ ඒ මුළු ප්‍රදේශයම අපි සුද්ධ කරනවා. හ්ම්. එකතු වෙලා. එකතු වෙලා. ඒක එදා උත්සාහකරෙන් සිද්ධ වෙනවා. ඒ ඔය අර ඒ ප්‍රජාවේ කී දෙන කී කී පවුල් කීයද? ඒක ඉන්නවා පවුල් ගෙවල් 560ක්. 60ක්. ඒ 560 එකතු වෙනවා වැඩට. වැඩට. ආ ඒක තමයි. ඒක අපි බෙදාගෙන අපේ පාරවල් ගෙවල් තියෙන ප්‍රදේශයේ ඒ කියන්නේ අපි ඉන්න ඒ ඒරියා එකේදී නම් මට ඒ හැරි ගෙවල් 25ක් විතර 25 තමයි 500 500 තියෙන එකම භූමියක එක කොලයක් টොපි කොලයක් හදිසිය හුලකට ආපු එකක්වත් නැහැ කොහොම කම් කරලා ගල් බොරළු අයින් කළා මොකද වින්ටර් එකේදී බොරළු දානවා ඒ බොරළු අයින් කරනවා අපි සමර එකේදී මොකද ළමයි පාරේ උඩ පිරිසිදු කරගන්න පිරිසිදු කර ඒක කොහොම අපි කරගන්නවා ඒක හරිය පොඩි උලලක්. දැන් ගිය අවුරුද්දේ ඒ කණ්ඩායමේ නායකයා හිටියට හිටියේ මම. <laughs> ඒ 560 කතාවේ. නෑ 560 දී අපේ ගෙවන 25. 25 ඒ පාලනේ මගේ අතේ තියුණේ ඒ අවුරුද්දේ. දෙපාරක් ඒ අවුරුද්දේ මම තමයි මේවා කරන්න ඕන මේ ගස් කැපෙන්න තියෙනවා. මල් හිටවනවා වගේ. මල් හිටව ඒ මල් හිටවන්න ඕන පාරේ අර ළමයි සෙල්ලම් කරන පාරවල් වල බ්ලොක් ඒ කියන්නේ අර මල් පෝච්චි තියෙන ලොකු ඒවා. <laughs> ඒවල මල් හිටවනවා මොකද අර වාහනේ එන ස්පීඩ් එක ඒක නේද අර දැන් ඒ පාලුන් මේක ඇතුළේනොත් මේ මේ වැඩේට අවශ්‍ය සම්පත උඩ දෙනවා නේද? මට ප්‍රජාවේක තියෙන මේ කට්ටිය එකතු වෙලා මේක සංවිධානය කරලා අවශ්‍ය දේ ගොහම ලැබෙනවා. මට මම ඒ ලීඩ් කරපු විතරයි කියන්නේ උදේ 9ට ඔක්කොම එනවා. ඊට පස්සේ අර ඒ සියල්ලම දේ ලැබෙනවා. ඊට පස්සේ මම ඒ අයට මෙන්න ඔයගොල්ලෝ මේ කොටස කරන්න මේක කරන්න අතන ගස් තියෙනවා නම් අපිට ඊට කපපු අතු වැඩි අය අපි ඒක අප්පාදු කරමු. ඉතින් අපි සාකච්ඡා කළා 25 ඔව් නමුත් ඒක කරන්න ඕන ගැළපෙදි මිසක් අපිට හිතුවක් කර වෙන්න බෑ. ඒක ඒක වැදගත් දෙයක්. ඒ කියන්නේ වටපිටාවත් එක්ක ආයේ තියෙන ආයි සම්බන්ධයක් තියෙනවා. සාහිත්‍ය ගැළපෙන විදිහ. ඔව් ඒ ගියක් හදන්න ටිකක් පොඩ්ඩක් අර පාට ගන්න බෑ හිතේ. ඒ කියන්නේ අර නේබර්ස්ලාගේ වටපිටාවේ ඔක්කොමත් එක්ක එන්න ඕන නේද? තෝරාගත්ත ඒ ඒ ඒ කොමියුන් එක හා ඒ කොටස තෝරාගත වර්ණයෙන් පිට වර්ණයක් ගන්න බෑ. කියන්නේ ඒ ඇතුළ වෙනස් කරගන්න පුළුවන් පිට කොහෙද වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමූහික හිතපු සැලැස්ම ඇතුලේ ඉන්න ඕනේ. ඒක සාමූහිකයි. සාමූහික ඒක සාමූහික. ඒතර පිටින් ඉඳලා බලනකොට තියෙන පිළිවෙලක් නේ. ඒ යුනිට් එකක් තියෙනවා. <laughs> පිළිවෙලක් තියෙනවා. ඒක හරියම ලස්සනයි මේ පිළිවෙල. ඒ ඒ වගේ දැන් ඒක ගෙවල් 500 ගන්නනේ අපේ ඉන්න හදියේ තියෙන්නේ අර මේ gadol පාට ගෙවල් ටික. ඊට යහින් තියෙනවා කහ පාට රූ ගෙවල් 25ක්. ඊට පස්සේ තියෙනවා ලා නිල් පාට, ලා කොළ පාට. ඒ ඒ විදිහට ඒ ඒ බ්ලොක් එක දැන් උඩින් බැලුවොත් එහෙම වෙනම පේනවා මේ විෂපාවේශ පහරේ ගුවනින් යන වෙලාවක අපිට පේන්නේ අන්න ඒ වගේ තාම සංවිධානාත්මක ඔව් දැන් එතන තියෙන හරීම මේ විශේෂ කාරණයක් අපිට කතා කරන්න පුළුවන් නම් දැන් අර අපේ සමාජයේ හරි පුද්ගලවාදී අදහස් තියෙනවා මම කෑ ගහ ගන්න ඉන්නවා වගේ මගේ මගේ ගේ කෑ ගහමින් ඉන්නේ මෙන්න මම ඉන්නකෝ කියලා නේ ഘോഷාකාරී ගෙවල් ഘോഷාකාරී මිනිස්සු දැන් ඒකට කියන්න පුළුවන් නාසිසිස් කියලා අර ස්වයංරාගී ලක්ෂණයක් මිනිසුන්ගේ තානිකයි පරයන් කැපිපෙන්නේ දැන් ඒ ඒක නෑ නේද දැන් කොහෙත්ම ඒක කොහෙත්ම නෑ වෙනුවට තියෙන්නේ අර එකිනෙකා එක්ක සහබන්ධ වෙච්ච පරිසරත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අර කොමියුන් ජීවිතය කියලා ඔබ කියන නේද ප්‍රජා ජීවිතය. ඉතින් උදාහරණයක් හැටියට කියනවා නම් බල්ලෙක් හදන ගෙදරක ඒ බල්ලට බුරන්ලා කෑ ගහන්න දෙන්න බෑ. හ්ම් අනිත්‍යර කරදර වෙනවා. කරදර වෙන්නේ. කාටවත් කරදර වෙන්නේ බල්ලාව බෑ. ඊළඟට බල්ලාව එළියට අරගෙන යනවා නම් බල්ලා හදිස්ස කැත කරත් තමන් ඒ බෑග් එකට එකව කරන් ඉන්න ඕන. එකව කරලා ඒක දාන තැනක් තියෙනවා. එතනයි ඒක ගිහිල්ලා දාන්න ඕන. ඒක කැලේට විසි කරන්න බෑ. ඒක තමයි ඒ ඒ සංවිධානාත්මකදී හැම කෙනෙක්ම ඒකට ගරු කරනවා. ගරු කරනවා අනිවාර්යයෙන්. කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පරිසරය තුළ හරි අපි පාක් එකක ඉන්නවා. හ්ම්. දැන් ඔබේ ගෙදරයි වටපිටා ගෙවල් කොච්චර කොච්චර දුරින්ද තියෙනද මම මට මේ වෙන කාරණේ දැනගන්න ඕනේ දැන් ඔය අපි මේ ගෙවල් මේ මෙහෙ ඕනතරම් දකින්න පුළුවන් මිනිස්සු තමන්ගේ පාන්ට් එකක් දාන විශාල ഘോഷාවක් කරන්න පුළුවන් වටපිටාවට කරදර වෙන්නේ නැත්නම් ටෙලිවිෂන් එක විශාල හයියෙන් දාලා තියෙනවා එහෙම ඒක කොහොමද එහෙම කිසි දෙයක් කරන්නේ නැහැ කවදාවත් කරන්නේ නැහැ කරන්නේ නැහැ කවදාවත් ගේ ගෙදරක රේඩියෝ එකක්වත් දාන්නේ නැහැ අනිත් අයට කරදර වෙන්න එහෙම පාටි දාන්නේ නැහැ දැන් උදාහරණයකට සමරකේදී කට්ටි එක්ක වුණාට පස්සේ එළියේ කට්ටි එකතු වෙලා ඒක ඒකකොට දරුවා ඇරලා ප්‍රීති සාගයක් මිනිස්සු කරගන්න මිනිස්සු කරගන්න දැන් ගෙදරක අපි කවුරු හරි කට්ටි එක්ක වුණා ඒ ගේ ඇතුළේ විතරයි සීමා වෙන්නේ කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ මේක ඇතුළේ මොකද්ද කරේ කියලා කවුරුවත් අනිත් එක්කෙනා මේ කලබල කරන්නේ නැහැ කරදර කරන්නේ නැහැ ඔව් කරදර කරන්නේ නැහැ ඒක ඒක දැඩි විනයක් හැටියට ඒක මම හිතන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක් සමාජයකට මේ අනේකාට කරදර නොකර ජීවත් වෙන්න ඉගෙන ගන්න එකම වැදගත් දෙයක් ඒක. ඒ පරිසරයට එහෙම වහනයක් අඳුර කරන්න බෑ. ඒ වාහන ඇතුල් කරන තැනට ඇතුල් කරා ඊන් පස්සේ වාහන ඇතුල් කරන එතනින් එහාට යන්න බෑ. පයින් ගෙවිදගෙන එන්න ඕන. පයින් ගෙවිදගෙන ඉන්න ඕන මොකද ළමයි ඉන්නවා ඒ ඒ සියලුම නීති මාලාව ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. එක පැත්තකින් ඒක නීති මාලාවක් වගේ පෙවුනට හැමෝම යෝජනා කරන සම්බන්ධ සම්ප්‍රදායක් වගේ අන්තිමට නේද? ඒක පවත්වාගෙන යන එකඟතාවයක්. එකඟතාවයක්. ඔව් මේ දෙතේක මම හිතන්නේ මේවා අපේ ගාක් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා ගාක් දුර යන දේවල් තියෙනවා මේ අපේ සමාජයක් ප්‍රජාවක් විදිහට එකිනෙකාට ගරු කරමින් එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් බෙදා හදාගෙන ජීවත් වෙන ලෝකයක් හදාගන්නේ කොහොමද ඒකට පොදු ස්කැන්ඩිනේවියන් රටවලත් විශේෂයෙන් මම හිතන්නේ ස්වීඩන් වලත් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් අප්‍රමාණයි අප්‍රමාණයි ඒකට ඉතිහාසය දිහා බලද්දිත් ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල ගිහින වැඩියෙන්ම මම හිතන්නේ ඒක මුල් ඇදගත් තැන් තමයි ඔය ලෝකයේ අර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ යහපත මුල් කරගත්ත දේශපාලන දර්ශනයක්. මම දැන් ඒක දැන් පළ නෙළමින් ඉන්නවා. ඉතින් මම අවුරුදු 10ක කර අර ඒ වකට සෝවියට් දේශීයත්වයට ඒකටයි සීමා ගැටලු ප්‍රශ්න ඔක්කොම තිබුණත් ওই සමහර දරුවෝ ගැන තිබිච්ච එහෙම මේ සංවේදීතාවය මට <laughs> මතකයි. මේ නැෂනල් ටීවී එකේ කාලේ හතහ මාරට එනවා නිවුස් පොඩි මේ අර ලලබි එකක් පොඩි ලලවයින් නිදි කරන ගීයක් එනවා හතහ මාරට. එතකොට ඒක කියනකොට මුළු රුසියාවම දන්නවා මෙතන ඉහට මේක එකපාරට සද්ද අඩු කරන්න ඕන කියලා ළමයි නිදා ගන්න යන්නේ කියලා. කිසි කෙනෙක් ඊට පස්සේ ඊට වඩා මේ රූපවාහිනියම හයියෙන් දාන්නේ. මොකද අල්ලපෙතන ළමයිව කවුරු හරි කාට හරි කරදරයක් වෙයි කියලා. හොඳයි විජිත අපේ කාලේ අද අවසන් අපිට අද තාක්ෂණික සහාය දුන්නා දමයන්ති කොළඹගේ මහත්මිය අපේ අයට ස්තුතිවන්ත වෙනවා. අපි නැවත හමු වෙනතුරු සැකේ සඳහා අපි විජේතත් මමත් ඔබට ආයුබෝවන් කියනවා. ආයුබෝවන්. සිටිජ අපි අදත් අපි සාකි සඳට ආයුබෝවන් කියන වෙලාව පැමිණිලා. ආයුබෝවන්. ආයුබෝවන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක